વર્ષ 2008 මුලුවක් පුර 15ක පොහොය නිමිත්තෙන් දෙසැම්බර් මාසයේ 4 වෙනි ඉරිදින 15 සහ 16 වෙනි කෙදින පුරා නීත්‍රිගල නිස්සරණ වනයේ කම්මට්ටාචාර්ය පූජපාද ධම්මජීව ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාම විහාරස්ථානයේදී භාවනා වැඩසටහනක් සහ ධර්මයේ ගුණ පිළිබඳ ධර්මදේශනා මාලාවක් පැවැත්වෙන්නට යෙදුණා. පූජ්‍යපාද වත්තේගම ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ පැමිණ සිටි පින්වතුන් අෂ්ටාංගික ශීලයේ සමාදන් කරවීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සහ කෙටි අනුශාසනාවකින් පසුව තෙදින වැඩසටහන මෙලෙස ආරම්භ විය. අද මේ උදුවා පුර පසළොස්වක් හොය අරමුණු කරගෙන මේ පින්නතුන් මේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානට එකතු වෙලා උතුම් වූ සීලයක් සමාදන්ව අද දවස පුරාම එවැගේම හෙටත් අනිද්දත් මේ දවස් තුන ප්‍රතිපත්ති පූජාවෙන් උතුම් බුද්ධ පූජාවක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේට කරන ඉහළම බුද්ධ පූජාව තමයි බුද්ධ ප්‍රතිපත්ති පූජාව. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මා දකින්න ඕනේ නම් ධර්මයේ දකින්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම ශක්තියයි ධර්ම ශක්තිය කියන්නේ බුද්ධ භාවයයි. එනිසා බුදුරජාණන් වහන්සේ සජීව වැඩ සිටිනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කළා මා නැති කල මාගේ ධර්මයේ ශාස්ත්‍රුත්වයේ තබා ගන්න කියලා. එනිසා ඒ ලෝතුරු ධර්මය සජීවීව පවතිනවා. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න ධර්මයට සමීප වෙන්නට ඕනේ. ඒ ධර්මයේ දකින්න ධර්මයට සමීප වෙන්න තිබේතු පළමුවම ගුණයම තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලේ ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි මට පේන විදිහට මේ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතේ කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා මේ මුළු බුදු සසුනම මේ ආධ්‍යාත්මික ගමනම සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතේ කියලා. එනිසා අපිට මේ සසර ගමනේදී ලැබී තිතාම දුර්ලභම කාරණයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එනිසා මේ පින්නතුන් අද සිට මේ දින තුනක් බලාපොරොත්තු වෙන්නේ උතුම් කල්යාණ මිත්‍ර සමාගමයක් පවත්වන්න. කල්යාණ මිත්‍ර හමුවක් පවත්වන්න. එනිසා විශේෂයෙන්ම මේ වැඩසටහන මෙහෙවනු ලබන අපේ මීත්‍රිකල නිස්සරණ වනේ කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද උඩීරිගම ධම්මජීව ස්වාමින් වහන්සේ මම දකින විදිහට වර්තමානයේ ඊටාම ගැඹුරින් ධර්මීය නිර්වුල්ව දැක්ක කෙනෙක් හැටියටයි මා දකින්නේ. ඒ නිසාමයි මමත් මේ ටික මේ උන්වහන්සේ ඕස්ට්‍රේලියාව වැඩ සිටින කාලේ හැකිතාක් උන්වහන්සේත් සමගම වැඩ සිටින්න කටයුතු කරලා තියෙන්නේ. ශාසනය කියලා කියන්නේ පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද. මේකයි බුද්ධ ශාසනය කියන්නේ. පරියාප්තිය ධර්මයේ ඉගෙන ගැනීම, සුතමේ ඥානය. ධර්මයේ දැන ගැනීම. අපිට තියෙන සම්මුති ඥානය. උපදීන් උපදීමින් අපට ඇති කරගන්න නෝනත් එක්ක අපි දිනු කරගන්න අපේ දැනුම, අපේ ලෞකික ජීවිතේ සාරවත් කරගන්න දිනු කරගන්න දැනුම. සම්මුති ඥානෙ. ඒකත් එක්ක සුතමේ ඥානෙ මේ ධර්මයේ ඇසීම තුලින්ම දිනු කරගත්ත නුවණක් තියෙන්නට ඕන. ඒ වගේම ප්‍රතිපatti අපි කොයිතරම් ධර්මයේ ඇහුවත් වැඩක් නැහැ ඒක පිළිපදින්නේ නැත්තම්. ආචාර්ය මහාචාර්ය වුණත් වැඩක් නැහැ මුළු ත්‍රිපිටක ධර්මයේම කටපාඩම් කළත් වැඩක් නැහැ තමන් ඒකේ සුළු කොටසක්වත් ප්‍රතිපදාව හැටියට පුහුණු කරන්නේ නැත්තම් මේ ධර්මයේ තියෙන්නේම මේ පොතපතේවත් ආරාමේවත් චෛත්‍ය දාගත් තුලවත් නොවේ තමන්ගේ సంతානය තුල ඇති කරගත යුතු දෙයක්. එනිසා ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයේ පරයාත්‍ය පුහුණු කිරීම තියෙනවා. ඒ වගේම ඒ තුලින් ලබන අත්දැකීම පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද තමන් ඒක අත්දකින්න ඕන අවබෝධ කරගන්න ඕන ධර්මයේ තියෙන්නේ දැනි දැන ගැනීම සඳහා නොවේ අවබෝධය සඳහා ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරගන්න ඕන අවබෝධය තුළින් ධර්මයේ තේරුම් ගන්න ශාසනය කියලා කියන්නේ මේක ඒ නිසා මම දැක්ක විදිහට අපේ ධම්ම ජීව ස්වාමින් වහන්සේ මෙන්න මේ කාරණා තුන හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මහන්සි බොහෝ කාලයක් අපේ ආරාමයේ කිත්තුම අපේ විහාරස්ථාන ඉතාම කුල්පගදායක පවුලක උන්වහන්සේගේ අනිත් සහෝදර සහෝදරි සියලු දෙනාම විහාරස්ථානයේ සියලු කටයුතු වලට එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේ පැවිදි වෙන්න ඉස්සර ඉඳලා අපි බොහොම හතර දන්නා කුඩා කාලේ දහම් පාසලටත් ගිහිල්ලා තියෙනවා අපි එන්නත් ඉස්සර ඉඳලා. ඒ වගේම උන්වහන්සේ තරුණ වයසේදී මේ ධර්ම පිපාසයෙන් පුදුම විදිහේ වේගයකින් දිව්වා. ආධ්‍යාත්මික ගුරුවරු පිළිබඳව නොයෙකුත් අය ගැන හෙව්වා. ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා, රාජනීස්තුමායි වගේම ලෝකයේ ප්‍රසිද්ධ දන දන්න නොයෙකුත් ආධ්‍යාත්මික ගුරුවරු පිළිබඳව උන්වහන්සේ හරියට හෙව්වා, කියෙව්වා, කියෙව්වා. ඊළඟට නිතරම විහාරස්ථානයට දුවගෙන එනවා ත්‍රිපිටකේ පොත් අරගෙන යනවා. ගෙනහිල්ලා උන්වහන්සේ කියවනවා. ඒ කියවල ඇවිත් උන්වහන්සේ අපිටත් තේරුම් කළ දෙනවා අපේ හාමුදුරනේ මම මේ වගේ වටිනා ධර්මයක් කියව මේ සූත්‍රයේ පුදුම ධර්මයක් දේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුව කියලා. ඒ වගේ ත්‍රිපිටකය ගැන උන්වහන්සේ හොඳට හෙව්වා. පැවිදි වෙන්න පෙර. ඒ අවබෝධය තුලින්ම දැනුම තුලින්ම තමයි උන්වහන්සේ මේ මඟට පිවිසුනේ. උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා පශ්චාත් උපාධිත් කරලා ඒ වගේම ලංකාවේ විදේශ ආයතනයක ඊටාම ඉහළ රැකියාවක් කරමින් සිට ඒ සියල්ල අතහැරලා උන්වහන්සේ අවබෝධයෙන්මයි මේ මගට පිවිසුනේ. එහෙම පිවිසිලා උන්වහන්සේ ලංකාවේ තිබිය යුතු ඊටාම වැදගත්ම ශ්‍රේෂ්ඨතම ගුරුවරයෙක් හැටියට භාවනා ගුරුවරයෙක් හැටියට ඒ මීත්‍රිගලනි සරණවණේ වැඩ සිටියේ ඥානාරාම පූජනීය ඥානාරාම ස්වාමින් වහන්සේ ළඟ පැවිදි භාවය ලැබලා උන්වහන්සේ අවුරුදු 20 ගණනාවක් තුල එළියට වැඩිනේ භාවනානුයෝගීව මේ පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද හොඳට පුහුණු කළා. ඒ වගේම උන්වහන්සේ බුරුම රටට වැඩම කරලා අවුරුදු 5කට ආසන්න කාලයක් ත්‍රිපිටක ධර්මයේදී භාවනා පිළිබඳ හොඳ ප්‍රගුණ අවබෝධයක් ලබාගෙන බුරුම භාෂාවත් උන්වහන්සේ අධ්‍යයනය කරලා බුරුම භාෂාවෙන් තිබුණ භාවනා පිළිබඳ ඉතාම වැදගත් ග්‍රන්ථ කීපයක්ම සිංහලට පරිවර්තනය කරලා උන්වහන්සේ ඒ තමන්ගේ ආධ්‍යාත්මික ගමන ඉතාම නිර්වුල්ව උන්වහන්සේ අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ මා දකින විදිහට වර්තමානයේ මේ ධර්මයේ ගැඹුරු ධර්මයේ ඊටාම සරලව ලිහිල්ව කෙනෙකුට අවබෝධ කර දෙන්න උන්වහන්සේට පුදුම හැකියාවක් තිබෙනවා. ඒ උන්වහන්සේ තුල තිබෙන අත්දැකීම තුලින්මයි. ඉතින් ඒ නිසා ඒ වගේ උතුම් කල්යාණ මිත්‍ර උත්මේකුගේ ඇසුර ලබන්න ලැබීම මේ පින්නතුන් ජීවිතයේ ලැබුව මහා භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඒ නිසා මේ කෙටි කාලය තුල මේ පින්නතුන් උපරිම ප්‍රයෝජන ලබන්න ඕන. උන්වහන්සේ කිසි වෙහෙසක් මහන්සියක් ගැන හිතන්නේ කාට හරි ධර්මයේ කියලා දෙන්න තියෙනවා නම් nissarana අධ්‍යාසයෙන් පුදුම මෛත්‍රියකින් කරුණාවකින් උන්වහන්සේ කටයුතු කරන්නේ. එදා මේ පහුගිය මාසේ 19 වෙනිදා 18 වෙනිදා ලංකාවෙන් උන්වහන්සේ පිටත් වුණේ. ඒ පිටත් වෙලා දිගටම නව ශ්‍රී ලන්තයේ ඔක්ලන්ඩ් නගරයට වැඩම කළා 19 වෙනිදා. පහාර පහට පමණ තමයි ගුවන්තොටුපළට වැඩම කළේ. එතනින් ආරාමයට ගියා. එදාම රැ ආරම්භ කළා වැඩසටහන. රැ 10 වෙනකන් එදා වැඩසටහන ආරම්භ කරා. එදා සිට මේ අද දක්වාම පාන්දර 5 සිට රැ 10 වෙනකන්. හිතාගන්න බෑ සමහර වෙලාවට දවසට පැය කොච්චර වෙලාවක් දේශනා කරනවද කියලා. ඒ තුන්වහන්සේට කිසිම වෙහෙසක් මහන්සියක් නෑ. මටත් පුදුම හිතෙනවා කොහොමද මේ උන්වහන්සේ මේ ශක්තියින් මේක කරන්නේ කියලා. තේ ධර්ම ශක්තිය නිසාමයි. ඒ වගේ පුදුම කරුණාවකින් මෛත්‍රීකින් උන්වහන්සේ ඒ ධර්මයේ දේශනා කරනවා. ඒ මඟ කියලා දෙනවා. එච්චා මේකෙන් ප්‍රයෝජන ලබන්නට ඕන. ඒ වගේම ධර්ම දේශනා වගේම මම දකින විදිහට දේශනාවටත් වඩා උන්වහන්සේ සමග සාකච්ඡාව තුළින් තමයි ධර්මය මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අනුග්‍රහීත සූත්‍රයේදී සාකච්ඡානුග්‍රහීතය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තිබිය යුතු වැදගත්ම දෙයක් තමයි සාකච්ඡාව. ඒ තුළින් තමයි තමන්ගේ ඇතුලේ තිබෙන දැනුම අවබෝධය මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ සමගේ ධර්ම සාකච්ඡාව තුළින් වඩාත් ගැඹුරින් ධර්මය පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. නිසා ඒ සඳහා අවස්ථාව සලසා ගන්න. හැබැයි එහි මේ තියෙන ඔය කොහි කොහි හරි තියෙන පොත්වල තියෙන කරුණ හොයාගෙන ඇවිත් දැනුම බලන්න කියලා එහෙම උනත් උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම ප්‍රශ්නයකට ඕනම විදිහට උන්වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් මම හිතනවා තමන්ගේ ජීවිතය තුළින් භාවනා ජීවිතය තුළින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඇතිවන ගැටලු මොන විදිහටද අපි ඒවට මුහුණ දෙන්න කියන පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරනවා නම් ඒක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් Tamanටත් අනුන්ටත් කාටවත් වැඩක් නැති ප්‍රශ්න ගෙන આવොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික ගමනට අදාළ වෙන විදිහේ ප්‍රශ්න මේ පින්නතුන්ට පුළුවන් ඉදිරිපත් කරන්න පිරිස අහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනම වෙලාවක මේ පින්නතුන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක Taman විතරක් නෙවෙයි හැම දිනාටම කරන යහපතක් හැටියට හිතලා හැමෝටම තියෙන ගැටලු ප්‍රශ්නයක් වෙනවා ඒක. ඒ නිසා ඒ විදිහට විමසන්න පුළුවන්. එහෙම ප්‍රසිද්ධිය අහන්න බැරි නම් කොලේක ලියලා දේවරුවේ මම හිතන්නේ හවස් වගේ සාකච්ඡාව පවත්වන්න පුළුවන්. ඒ තමයි තියෙන ගැටලු ලිඛිතව උන්වහන්සේට ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් ඒක මිනිසුන් ප්‍රසිද්ධිය අහන්න බැරි නම් ඒ විදිහටත් කරන්න පුළුවන්. ඒ විදිහට මේ අවස්ථාව හැම අතකින්ම අර්ථවත් කරගන්න කියන එක මම ඊටාම මෛත්‍රියෙන් කරුණාවෙන් සිහිපත් කරනවා මේක මේ නොලැබෙන අවස්ථාවක්. ඇත්තෙන්ම උන්වහන්සේ මේ ත්‍රිගලින් මේ එළියට වැඩම කළ දැන් මේ අවුරුදු 3ක් විතර තමයි එළියට වැඩම කළේ. ඊට පෙර නීතිරිගල සම්ප්‍රදායක් විදිහටම ස්වාමින් වහන්සේලා කොහොමවත් එළියට වැඩම කරේ නැහැ මිතේ. එළියට මේ ධර්මයේ දේශනා කරන්න වැඩම කළ පළමුවෙනිම ස්වාමින් වහන්සේ තමයි අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ. මම හිතනවා ඒකට මමත් ලොකු වගකීමක් දරන්න සිද්ධ වෙනවා. මගේ ආරාධනෙන් තමයි උන්වහන්සේ පළමුවෙන්ම එළියට වැඩම කළේ. ඒ නිසා උන්වහන්සේව අපට අපේ සම්බුද්ධ ශාසනයට තියෙන ඉතාම වටින සම්පතක්. නිසා උන්වහන්සේව ආරක්ෂා කරගන්න එක රැකගන්න එක අපි හැම දිනාගේම යුතුයකමක් වෙනවා. තියෙන නිසා උන්වහන්සේ මේ පින්නතුන් සමග සිටින කෙටි කාලය තුල හොඳට ප්‍රයෝජන ලබන්න ඕන. දැන් ලංකාවේ වුණත් බොහෝ දෙනෙක් උන්වහන්සේ වැඩම කරගන්න බලාපොරොත්තු වෙන අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපේ ඒ සුබෝධාරාමේ දායක පිරිසුණත් අපේ ස්වාමින් වහන්සේගේ ඥාති පිරිසුණත් බොහෝ දෙනෙක් නිතරම සිහිපත් කරනවා මට දවස් 4ක 5ක 10ක රිට්‍රීට් එකක් අපිට ලබා දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විතුන් වහන්සේ මාසිකට වරක් අපේ ආරාමයට වැඩම කරලා ඒ කටයුතු සිදු කරන දැන් වසර දෙකක් පමණ සිට. ඒ වගේ අවස්ථාවක් නොලැබෙන දුර්ලභ අවස්ථාවක් මේ පින්නතුන්ට ලැබිලා තියෙන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න හැටියට මම ඊටා මෛත්‍රියෙන් කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මෙතෙන් සිට මේ වැඩසටහන පවත්වාගෙන යන්නට අපි තාම මෛත්‍රීන් කරුණාවෙන් දැන් සිට මේ භාවනා වැඩසටහන මෙහෙවන්න මම ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ ධම්මජීව ස්වාමින් වහන්සේට ආරාධනා